අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණවනේ බ්‍රහස්පතින්දා චාරිත්‍රානුකූල පවත්වන ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ කිනුවේ නාය සඳහා tempත් වෙලා සාදුකාරපත් සාදු සාදු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සීතං ච උන්නං ච කුද්ධං පිපාසං වාතාතප දංශ සිරින්සප යේච සබ්බානි පේතානි අபிසම්බවිත්වා ඒකෝ චරේ khagga විසාන කප්පෝ හෝති අවසරයි කල්කටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැමදාම ධර්ම දේශනාවලින් පටන් ගන්න විදිහට මේ ධර්ම දේශනාවේ අද දවසේ මේ උද්ෘතයට නිදාණය නැත්තම් ප්‍රභාවේ මතක් කරගත්තොත් මේක සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නේච්ච ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියන පොතට කාණ්ඩයට අයිති මේ සුත්ත නිපාතේ කියන පොතේ මුලින් මුලින් වගේ සංග්‍රහ වෙන සූත්‍රයක් මේ හැම ගාථා 40ක් විතර තියෙන මේ සූත්‍රයේ හැම ගාතාවකම අවධාන පදේ වෙන ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන පාඨ හෙලිය බලලා මේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ඒක කග්ගවිශාන සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. කග්ගවිශාන කියන එක සිංහලෙට නගන්නේ කග වේන අඟ විශාන කියලා කියන්නේ අඟට කග්ග කියලා මෙතන සඳහන් කරන්නේ ඒ පදයෙන් තමයි කඟ වේන කියන සිංහල පදේ හැදලා තියෙන්නේ. ඉතින් ඒකෝ චරේ කග්ග විශාන කප්පෝ කියන විදිහට කඟ වේනගේ අඟක් වගේ ආකල්ප සහිතව නැත්නම් තනි ඒකචර ඒක විහාරී ඒක භත්තක ඒක සෙය්‍යක අදුතිකක ආදි වශයෙන් මේ තනිව ඒක හුදකලා විශ්ීමේ ආනිසංසයි මේ සූත්‍රයේ දිගටම සඳහන් කරන්නේ. ඉතින් ඒක මම කියපු විදිහට ගාථා 40ක් විතර තියෙනවා. එකම එක ගාතාවක් විතරක් තියෙනවා. සචේ ලබේත නිපකං සහායං කියලා Tamanට නිතර ඇසුරු කළ හැකි නියම කල්යාණ මිත්‍රයෙක් හැදුනොත් විතරක් ඒ මිත්‍යා වෙනුවෙන් සමගිව හැසිරීම එකට හැසිරීම නැත්නම් මිශ්‍රව හැසිරීම කමක් නැහැ එහෙම නැත්නම් හැම වෙලාවෙදීම ඒ කෝචරේ කග්ග විශාන කප්පෝ කියලා මේක තමයි හුවා දක්වන්නේ. ඉතින් ඒක උගව දෙනකොට ඒකට පේනවා කලන රැක්කක් මොකද හේතුව අපි සමාජශීලී සත්තු අපේ හැම සමාජික අවශ්‍යතාවයක්ම අපි සාමූහිකව සම්පාදනය කර ගන්නවා. ඒක නිසා අපට තනිව හැසිරුණොත් ගොඩක් අපහසුවටපත් වේ ශිෂ්ටාචාරයේ පස්සට යන වේ සමාජශීලී පැත්තෙන් ආපස්සට යයි. එහෙම නැත්නම් දුෂ්කරතා පහළ වේ කියන එක කවුරුවත් හිතන දෙයක්. ඉතින් ඒක සාධාරණයි මේ කාය විවේකයේ ගැන බලනකොට. නමුත් සර්වචනාංශයේ මේ විදිහට මේ කයින් එක්ව හැසිරීමත් හුදේකලාවට බලපාන බව දන්නවා. ඒක තමයි ලාමකම පද්ධතිය. පටන් ගන්නකොට අපි කාය විවේකයේ ගැන කතා කරාට ඒ කාය විවේකේ පාවිච්චි කරලා චිත්ත විවේකයට යනකොට ඊට පස්සේ ඒ කාය විවේක චිත්ත විවේක දෙකම පාවිච්චි කරලා ආයෝජනය කරලා උපදි විවේකයට යනකොට කාටත් තේරෙන්න වෙනවා තේරුම් ගන්න වෙනවා අවබෝධයේ සිද්ධ වෙන්නේ හුදේකලාවක්. අවබෝධයේ සිද්ධ වෙන්නේ තනි තනියෙන් බවයි. ඒක නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් මුලින් අපිට මේක දිරව ගන්න අපහසු නැහැද? තේරුම් ගන්න අපහසු නැහැට මේ තනිව විශ්ීමේ ආනිසංසය තමයි නිවන කියන්නේ. එහෙම නැත්නම් නිවන බුද්ධි විඳින වෙලාවේ හදා බෙදා ගන්න කවුරක්වත් නැහැ. තව කෙනෙක් හදා බෙදා ගන්න කෙනෙක් ඉන්නවා කියලා හිතනවනම් එයාත් තනියම උපයාගත්ත කෙනෙක්. එයාත් ඒ වෙලාවේ බුද්ධ විදින්නේ තමන් උපයාගත්ත දේ. උපයාගෙන බුද්ධ විදින සමානයි. නමුත් උපයා ගැනීම සහ බුද්ධ විඳීම පුද්ගලික වෙන්න ඕනේ. සාපට මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියනකොට දෙහිගිජ කපන්න වාගේ පිටින්ම හැපෙන්නේ පැංගිරි පැත්ත. එහෙම නැත්නම් අපි ගත්තොත් අඹුල පැංජරන් ගෙඩියක් වගේ ලෙල්ල කෑවොත් ලෙල්ල තියෙන පැංගිරි එතකොට නම් හිතන අම්බෝ මේක කාලන කවදාකවත් මිහිරියක් ලබන්න බැරි වෙයි කියලා. නැත්නම් දෙහිගිඩියක අඹුල ලෙල්ල කාලා හරියන්නේ නැහැ. දෙල්ල කනකොට ඒකේ පැඟිලි තියෙන්නේ මූණ කට පුරා ගියාම කට නිකන් කිරි වැටෙන ගතියක්. නමුත් ඒක තියෙන අර ඇතුලේ තියෙන පැණිරසා රස කරගන්න. සත්‍යකට කට ගහන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි දෙගිඩිය දිහා බලලා පැණිදොරන් ගෙඩිය දිහා බලලා කාලා මම ඕක කාලා තියෙනවා මම දන්නවනේ ඕකෝයි කියන අඹුලක් නැහැ ඕකෝ කියන මේ පැණි රහත් නැහැ ඔකේ තියෙන පැංගිරි රහ කියලා බොරු නෙවෙයි. නමුත් ඒ ආංශික අත්දැකීම නිසා පාටු අත්දැකීම නිසා අත්දැකීම වල ආරම්භය නිසා කරන කතාවක්. ඇත්තටම මේ කග්ගවිශාන පැත්තෙන් බලනකොට ඒ ආධුනික අත්දැකීමත් වටිනවා. ඒකටවත් කෙනෙකුට පෙළවෙන්න බෑ. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒකෙම විනිශ්චය වෙනවා. භාවනාවට නැත්නම් මේ භ්‍රමචාරී ජීවිතයකට පැවිද්දකට තපසකට පෙළඹෙන 90ක් පස්සේ පතර තමයි යන්නේ. ඒකෙන් ලැබෙන අත්දැකීම් මතින් එහෙම නැත්නම් අපේක්ෂාබද්ධ සුන්වීම මතින් බංකොලොත් විචා බංගත්ත මතින් පස්සේ පසට යනවා. ඒක හේතුව මේක පින්වත්යෙන්ගේ වැඩක්. මේක ඥානවන්තයෙන්ගේ වැඩක්. මේක සූරයින්ගේ වැඩක්. නිකන් තොගේට කට්ටිය කෙරුවට කරන්නේ. කෙසේ නමුත් ඒ අපහසුර පත්‍යන දේ පවා ධර්මානුකූල විස්තර කළ දුන්නොත් ඒකේ තද ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර තේරුම් ගත්තට පස්සේ තේරෙනවා අපි උපත්ති පඬිතුයෝ නොවුනට මේ දාවි නොවුනට බණ අහමින් භාවනා කරමින් ලැබෙන කටුකතර අත්දැකීම් හරි හැටියට අර්ථකථන කරන ගියොත් අපිට ආඩම්බරයේ තියෙන ඉච්ඡර තමයි අන්තිමට. ඉතින් ඒක නිසා මේ වැනි සූත්‍ර බොහොම ප්‍රවේශමෙන් සාකච්ඡා කරන්න වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ මේවා පිළිබඳ වැරදි අදහස් එන්න පටන් ගන්නවා. ඒක නිසා මතක තියාගන්න මේ කාරණාවල් භාවනා කොච්චර ලෝකේ නොකරනවද කියනවනම් භාවනා කවදාකවත් බණකට මාතෘකාවක්වත් කරන්නේ මේ සූත්‍ර කරන්නේ මොකද හේතුව උඹ දෙනාට මේක රුචි නැහැ. උඹ දෙනෙකුට රුචි සාමාන්‍ය ජාතක කතාවක්, සිද්ධාර්ථ කුමාරයාගේ කතාවක් ඉතින් බොහොම ආසාවෙන් සාදු කී කියන්නේ. ඉතින් ඒ නිසා නිසන්වනදී අපි මේ වගේ කාරණා ඉදිරිපත් කර ගන්නවා. කෙසේ නමුත් මම හිතන්නේ ඒක බැලූ බැල්මටම ප්‍රිය කරන එකක් වෙයි කියලා. බැලූ බැල්මටම තේරුම් ගන්න පුළුවන් එකක් වෙයි කියලා ඒ නිසා අපි උත්සාහ කරමු. අද අපි මේ 18 වෙනි ගාථාව ඉස්සරහින් තියාගන්න හදන්නේ අද පෙබරවාරි මාසේ 12 වෙනිදා. ඉතින් ඒකේ සඳහන් කරන්නේ සීතච්ච උන්න සීතංච උන්නංච කුදම් පිපාසා. ඒ කියන්නේ සාමාන්‍ය ඍතු ගුණ වල තියෙන සීත උන්න ගතිය. මුසුම සිසිලත. කුදම් පිපාසං කියලා කියන්නේ බඩගින්න සහ පිපාසාව. වාතාතපේ දන්ත සිරින්ස පේච. ඒ ආතප කියලා කියන්නේ සූර්ය රශ්මිත. වාතය කියලා කියන්නේ හිරිකඩ වාතය. දංශ කියලා කියන්නේ මදුරු වගේ විද බොන සත්තුන්ට මකස මකස කියලා කියන්නේ විද ලැබුණ සත්තුන්ට ඩාන්ස කියලා කියන්නේ දැහැ ලැබුණ පොහොප්ප වගේ සත්තුන්ට සබ්බානි පේතානි අභි අභිසම්භවිත්වා මේ සියලු ස්පර්ශයන් වාසීත වාත ස්පර්ශ සීත උෂ්ණ උෂ්ණ වාත ස්පර්ශ බඩගිනි ස්පර්ශේ පිපාස ස්පර්ශේ හීනිකඩ වාත ස්පර්ශය ඡණ්ඩ පරස සූර්ය ස්ථාප ස්පර්ශය විද ලේබන සතුන්ගේ ස්පර්ශය, දැහ ලේබන සතුන්ගේ ස්පර්ශය මේ ඔක්කොම ඉක්මවලා ඒ කෝචරී කග්ග විසාන කරපෝ. අපි මේව නැති කරන්න තමයි මේ නගර හදාන, යර්තල පාසුලම් හදාන, යා කන්ඩිෂන් කරගෙන ඔක්කොම හදලා තියෙන එක තන්නේ කර කාමී. නම් වෙලාවක අපි මේ ඔක්කොම සමශීතෝෂ්ණ කාල ගුණය බඩ ගින්න පිපාසාව නැති මැස්සෙක් මදුරුවෙක් නැති තැනකට ගියොත් ඒක මොකටවත් නැහැ ඒක වෛශ්‍යාකාරයක් වෙන්න දෙන්නේ. එහෙම නැත්නම් ඒක භෝජනාගාරයක් වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් සම්භාෂණ ශාලාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒක කාම. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සීත උන්නේ දරා ගන්න බැරුව, බඩගිනි විපාසාව දරා ගන්න බැරුව, වාතාවත ප්‍රසිද්ධිත සම්පස්සේ දරා ගන්න බැරුව අර පහසුකම් හොයනවා නම් ඒක නයි කාන්තේම උදකලාව පාවා දෙන්නේ. ඉතින් උදකලාව පාවා දුන්න කෙනාට නැත්නම් කායි විවේකයේ විදිහට පාවා දුන්න කෙනාට චිත්ත විවේක බලාපොරොත්තු වෙන්න බෑ. චිත්ත විවේක බලාපොරොත්තු නැති කෙනාට උපදී විවේක බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා එවැනි වාතාවරණයක තියෙන චිත්‍රය තොරණක ඇඳලා පෙන්වන වගේ සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි භික්ෂුවක් අරණ්‍යයක ඉඳලා කැලේක ඉඳලා අනේ මට හොඳ බුරියානි සහිත ආහාර වේලක් ලැබෙයි මට අවශ්‍ය කරන්නා වූ සිවුරක් ලැබෙයි මට අවශ්‍ය කරන්නා වූ සීනාසනයක් ලැබෙයි කියන රාජධානියට යනකොට එයා දන්නවනම් මම පස්ස හැරෙවි පිරිසුදු වාතයට කියලා එයා දන්නවනම් මම පස්සේ හැරේ පිසුදු ජලයට කියලා ඒ මනුස්සයා කවදාකවත් ඉස්සරහට පියවරක් තියෙන එකක් නැහැ කියලා. මේ කැලේ වහු කරගෙන කැලේට පස්සාරවල නගරයට යන්නේ ඔය කියන තප සම්පත් විඳින්න උනාට මේ මනුස්සයා මේ පිරිසුදු වාතය අතහැරීමේ සාපේ පිරිසුදු ජලය අතහැරීමේ සාපේ නොබෝ කලකින් ඒක අද ඒ නගර තිබුණු තැන්වල අඩි කොච්චර දෝ ගාණක් යනකම් කෙලිසිලා ඉවරයි. එයා හදන්න බැරි මට්ටමට. පරිසරයේ තරමටම කෙලසිලා ඉවරයි. වාතය ඕසෝන් ලේයර් එක දක්වාම කෙලසිලා ඉවරයි. ආයෙ ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. මහමෝදකවත් නැහැ. ඒකත් ජලතලය තෙල් වලින් බැහැලා පදාසකටම මාළුව නැහැ. ඉතින් එවැනි දේවල් වල තමයි ඔය බොහෝම සැප සම්පත් කියන සමසීතෝෂ්ණ දේශගුණය කැමැති කැමැති ආහාර જાති මැස්සෙක් මදුරෙක් කැස්සක් කිඹිරිස්සාවක් අතෝ ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙලා කාමයට නම් හොඳයි. ඉතින් ඒ නිසා මේ දෙක අතර වෙනස සර්වචන් වහන්සේට ජීවිත පරිත්‍යාගයෙන් කුමාරසප අතහැරලා රම්‍යසු රම්‍යසු බ අතහැරලා කැලේට ගිහිල්ලත් ඊට පස්සේ පාත්‍රයට ලැබිච්චපත් දාන ටික දැක්කට පස්සේ බඩවැල් දඟල කටින් එන මට්ටමට අප්‍රියාවකුත් ඇති වුණා ඇති වෙලා උන්වහන්සේ සාපඤ්ඤතා ඥානෙ සාක්ෂාත් කරලා ඒක තියෙන සැප ඒක තියෙන නිරාමිෂ සුඛය දැකලා එදා රජ සැප උදේ ආන්දර බිම දාන කෙල කුණු කෙල පිටක් වගේ ප්‍රතික්ෂේප කළ තමයි මේ සූත්‍ර දේශනා කළා තියෙන්නේ. නමුත් ඉතින් අපේ තේරවාද ආචාර්යවරුන් වට අවසලකී සලකලා තියෙනවා. මේවා ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරන්නේ දන් දෙන්න දන් දුන්නොත් බ්‍රහ්ම සැප, දිව්‍ය සැප, කුමාර සැප, රාජ්‍ය සැප ලැබෙනවා ඕගොල්ලන්ට. ඒක නිසා පුළුවන් තරම් අපේ පාත්‍රේ පුරවන්න. එතකොට දැන් කාණාතික කොට කරදර වෙනම මත්තට ඕගොල්ලන්ට ඒකාන්තව සැප දෙන්නම් කියන එක තමයි කියලා තියෙන්නේ. ඒක බුදුහාර නොකියපෙකුත් නෙවෙයි. දැන්සිප් කියලා තියෙනවා තමන් කරන කරන අනුව කර්මානුකූලව මේ ආනිසංස ලැබෙනවායි කියලා. නමුත් ඒක විතරක් නෙමෙයි බුදුහාම මෙව කියන්නේ. දැන්ස ජේසනා කළ තියෙනවා හීලු සපත හැරලා විවේක වෙන්න. හීලු සපත හැරලා හුදේකලා වෙන්න. කඟ වේනකේ හඟක් වගේ තනිව හැසිරෙන්න ඉගෙන ගන්නට කියලා. ඉතින් ඒක අපිට පේන්නේ බංකොලොත් කියනවා. බය ආදු ගතියක්, සමාජශීලී නොවීමක්, වැරදිච්චාම පරිදිච්චාම හරක් හොරකම් කරලා පොලිසියෙන් එලවනකට කරන වැඩේ. හැංගෙන්න ඕනවට තමයි කැලේට යන්නේ. එහෙම නැතුව නගරේ ඉන්න බැඥා ඒ කට්ටිය අභියෝග කරනවා කැලේට වෙලා ඉන්නේ නගරේ ඉන්න බැරි නිසා කියලා. ඒ තරමටම සමාජයේ සමාජශීලී. කෙසේ නමුත් මෑත කාලේ කාට කාටත් තේරෙන පටන් ගන්න තියෙනවා එවැනි නගර වාසීක තියෙන ආදීනව දරුව නරක වෙන හැටි පරිසර නරක වෙන හැටි නානාකාර ලෙඩ රෝග ඇතිවෙන නිසා ටිකක් අපේ වයසේ මේ වෙනකොට ටිකක් කට්ටිය කැලේකට එනවා විවේකයට පර වෙලා තියෙනවා ඊය රාගන්ත පාපු ස්වාමීන් වහන්සේ කාමරේට ආපු ගම මම කව මං ඉන්න කාමරේ ඉන්නේ කියලා පුදුමාකාර විවේකයක් නේද ස්වාමීන් වහන්සේ තියෙන්නේ ඉතින් මං කව ඉන්නේ නැත්තේ අයියේ හතර සැරයක් උත්සාහ කරා ඒක ආරණ්‍ය වාසිකයක් නැහැ කිව්වා ආයක පක්ෂත් යන්නේ තියෙනවා මම ඒ දෙකම එකනේ මේ දකින්නකොටම විවේකයේ තියෙනවා කියලා මට ඒ වෙලාව විවේකයක් තිබුණා මං වෙලාව වැඩ නමුත් මයිඩියා බල්ලා කියනවා පුදුමාකාර විවේකයක් තියෙන කියලා නමුත් මම කෝ ඉන්නේ නැත්තේ මම උත්සාහ කරා හතර සැරයක්. අරන්නේ කියලා ඉන්නේ ගැලපෙන්නේ නැහැ. මට ආවෝ කමට යන්න. ඉතින් ඒ නිසා බලනකොට මේ ලෝකයේ කෙලස් වලට අපිට පාත්‍රයේ මේ තැටියක තියලා වගේ විදි තැටියක තියලා වගේ දෙකම තියලා තියෙනවා. අපි ගන්න අර්ථකම්. ඉතින් අපි මේ සූත්‍රය ඉදිරිපත් කරගන්න එක නෙවෙයි අපි ඒ වෙනුවට අපි මේ අසහනයෙන් අපහසුයෙන් උපයාසපයා ගන්නලද මේ අරණ්‍ය වාසී නැත්නම් මේ දුෂ්කරචාරී ජීවිතය බුද්ධ හදවතපෙන්නාසලාගේ අගය කිරීමකට ලක් වෙන හැටි දැනගන්නයි. ඉතින් මේක කියලා තියෙනවා මේ ගාතාව අශේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් <coughs> බුද්ධත්වයට පත් වුණාට පස්සේ කරලද උදාන ගාතාවක් විදිහටයි අටුවාව සඳහන් කරන්නේ පෙළපොතේ නම් එහෙම කරන්නේ. ඒ රජුරෝ රජසපත ලබ්‍රක්‍මදත්ත කියන රජ කෙනෙක් පෙර කාලේ අතහැරලා ගියාට පස්සේ ඒ රජුරවන්ට සාමාන්‍ය පරිසර ජීවත් වෙච්ච නිසා තද බල ඍතු ගුණ වෙලසකට භාජනය වෙලා තිනවා සීත කාලේ හොඳටම සීතයි උෂ්ණ කාලේ හොඳටම සීතයි බොණ්ඩ පිරිසුදු වතුරක් නැහැ පින්නපාත ගියාට හොඳට දාන ටික ලැබෙන්නේ නැහැ ඒක නිසා අවුයෙන් වැස්සේ මැසි මතුරුන්ගෙන් කරදර තිබිලා තියෙනවා ඉතින් මේ රජුරෝ කල්පනා කරාලු අඩයුරක් පම ප්‍රදේශයකට ගියොත් මට මේ වගේ තද උණුසුම සීසලයෙන් කරදර නැති බඩගින්න පිපාසයෙන් කරදර නැති වහවැසි සුලං වලින් මැසිමතුලංගෙන් කරදර නැත්තනක් තියෙනවා කියලා යන්න කල්පනා කරනවත් එක්කම අනිත් පැත්තේ කල්පනා වුණාලු මම තපසකට ආවන මේ තියෙන විවේකය යගේ කරන්න ඕනේ අර කියන සප හොයාගෙන යෑම මට ගැලපෙන්නේ නැහැ කියලා ආයෙත් හිතා ගන්නවා නමුත් ආයශරයක් පොඩ වතුරක දෙව නැහැ, කණ්ඩ පින්න පාතයක් නැහැ. උණුසුම සිසිලස හැර වැඩි. එහෙම නැත්නම් සත්තුන්ගෙන් කරදර වැඩි. ඒකට ආය යන්න හිතන නිසා හත්සරයක් ඒ රාජ්‍යරෝ ඒක ඒ පැත්ත මේ පැත්ත කල්පනා කරගෙන ඉන්නේ හත්සරේම ආපහු හිත හදාගෙන තිනවා මේක අතහැරලා දාලා යන්නේ විවේකේ මට ලැබෙන්නේ සිව්පසය ඒකට සාමම මේ විවිකේම අගේ කරන්න ඕන කියලා ඒ නැවත නැවත කල්පනා කරන්න කරන්න මේ දුක්ඛ සත්‍ය පිළිබඳව නැත්නම් විපස්සනා පිළිබඳව එහෙම නැත්නම් ඇමිනි දුක පැනිරායි කියන එක පිළිබඳව නැත්නම් දුක විනිවිද යාම පිළිබඳව මොකක්ද අත්දැකීමක් කියලා රජුලට ලැබිලා තියෙනවා ඊට පස්සේ හත්වෙනි වතාවේදී ඒක ගැන ප්‍රතිවීක්ෂා කරනකොට කල්පනා කරනකොට හිතනදීම සත්‍ය අවබෝධයට හේතුණයි කියලා ඊට පස්සේ උදාන ගාතාවක් විදිහට කරන ලද සුසුම් හෙලීමක් වාගේ සුසුම් හෙලීමක් කියන අපි සාමාන්‍ය කනගාටු වෙන්නේ මේක සතුට ප්‍රකාශයක් ඒක කරපු එකක් නෙවෙයි කෙරිච්ච එකක් සීතංච උන්නංච කුදම් පිපාසං මේ සීත උෂ්ණ දෙක බඩගින්න තිබහ වාතාතපේ දන්ත සිරිස පේජ මේ අවැසි සුලා ඒ වගේම විද ලේබොන දැහ ලැබුණ සත්තු සබ්බානි ප්‍රේතානි විසම්භවිතා මේ සියලුම ස්පර්ශයන් ඉක්මවලා මට මගේ ඒකචාර ජීවිතේ වටන. කංග වේන වගේ අංග වෙන අහඟ වගේ ඒකචාර ජීවිතේ වටනවා කියන්නේ. ඉතින් මේකේ විස්තර වශයෙන් අපි දැන් අපි ගත කරන ජීවිත බැලුව ගොඩක් වෙලාව මේක වැටෙන්නේ <clears throat> සීනාසනය කියන සිව්පසේ හතුම් වෙනි අංශයට. අපි භික්ෂු ජීවිතයක් ගත්තොත් භික්ෂු ජීවිතය අපෙන්නේ සිව්පසයෙන් හතරක් වූ අවශ්‍යතාවන් වලින් චීවර, පිණ්ඩපාත, සීනාසන, ගිලම්පස කියන. ඉතින් මේ මේ මේක චීවර පරිභෝගීදී කල්පනා කරනවා, සීනාසන පරිභෝගී කල්පනා කරනවා. අපි මේ සිවුරක් අඳින්නේ සීත උණුස වලක්වා ගන්නයි, වාතාතප වලක්වා ගන්නයි මේ උරගා බඩගා යන උරග සත්තුන්ගෙන් ස්පර්ශය මැසි මතුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහායි අපි සිත පාවිච්චි කරන්නේ. ඒකම සීනාසනයටත් තියෙනවා. අපි සීනාසනය පාවිච්චි කරව හැම වෙලාවකම ඒක මේ ආඩම්බරේ පෙන්වන්න, ජාරුව පෙන්වන්න නෙවෙයි ඒක තියෙන්නේ. මේ සීත වාත, දංශ මකස, සිරින්චප, එහෙම නැත්නම් ආතාතප කියන මේ කරුණ නැති කරන්නයි කියන කාරණා. ඉතින් ඒක නිසා යම් කෙනෙක් ඒ ආර්ය වංශය නැත්නම් මේ හතරක් හෝ සිව්පසය ගක් වලට සමාන්තරව සර්වචනසේ දේශනා කරපු ආර්ය වංශ ගැන අහලා නැත්තම් ඒගොල්ලෝ ඒකපාක්ෂික වෙනවා. මොකද්ද ඒකපාක්ෂික? මට මේ බහන කම කරන්න මේ පැවිද්ද කරන්න මට මේ යෝගචාරී ජීවිතය ගත කරන්න අනික් ගොල්ලෝ සිව්පස්සේ දෙන්න ඕනේ. මේ ගියන්ගේ යුතුයකමක් තියෙනවා, ගුරුහාමුදුරන්ගේ යුතුයකමක් තියෙනවා, සීනාසන යුතුයකමක් තියෙනවා ඒකට දෙන්න බෑ. ඒකට දෙන්න බැරි නම් ඒක ඒගොල්ලන්ගේ දෝෂය කියලා. කවදාකවත් හිතන්නේ මේ මගේ ලැබීම අනුවයි මට ලැබෙන්නේ කියන එක හිතන්නේ ඕනම කෙනෙක් හිතන්නේ මේ දෙන්න පුළුවන්කම තියෙදි නොදෙනවයි කියලා. ඒක සාමාන්‍යයෙන් සමාජ ගවේෂණයක් කරුවොත් හැම දරුවෙක්ම හිතනවා තමන්ගේ දෙමාපියෝ මට මීට වැඩිය සලකන්න පුළුවන්කම තිබුණා. ඒකට සැලකෙන්නේ නැහැ නැත්තම් මට සැලකුවේ නැහැ අරයට සැලකුවා කියලා. නමුත් දෙමාපිය වුණාට පස්සේ දන්නවා තමන්ගේ බොක්කේ තියෙන හැරි දරුවන්ටයි දෙන්නේ. ඒක කවදාකවත් දරුවෝ ඒක එහෙම හිතන්නේ නැහැ. ආනේ නිසා අපි ඒක පාක්ෂිකයි. ඒ තරම් අපි කාම භෝගී, කාමට ගිජුයි, ශාප වෙන ගතියක් තියෙනවා. ඒක නිසා තමන්ට වාසියට හොඳ සීනාසනයක්, හොඳ සිවුරක් ලැබුණත් ඒක යා අයෝනිසමනස්කාරයෙන් කල්පනා කරනවා. මේ අනික් කායකේ කාලකණිකම නිසා නොලැබීම නිසා ශාසනික කටයුතු දන්නේ නැති නිසා ඒ අත්තන්ට ලැබෙන්නේ ඕම් බලාපන් මට ලැබිච්ච දේ කියලා ඒක තණ්හාවට මානෙට පාවිච්චි කරනවා. ඒ ක්‍රම දෙක නිසාම අනාර්ය භාවයට වැටෙනවා. අට බව ලැබිය යුතුයි කියලා හිතුවොත් ඒක අනාර්ය සංකල්පනාවක්. ඒක නැත්නම් වැරදි විකල්පයක්, වැරදි සංකල්පනාවක්. ඒක මට විතරයි ලැබෙන්නේ. ඒක මගේ දක්ෂකමට පිනට අනික් අය නොලැබීම අතින් දුර්වලයි කියලා කතා කරනවනම් ඒකත් නාර්ය කල්පනාවක්. අන්නේ දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. අන්නේ මධ්‍යම ප්‍රතිපදාව සහතික වෙලා එක ඉෂ්ඨිර කරගත්ත තහවුරු වෙච්ච පිළිස තමයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. ඒ නිසා ආර්යයන් වහන්සේලා ඔක්කොගෙම එකම ප්‍රතිපදාව එකම වංශයක්. ඒකට කියනවා ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ඉතින් අපි පසුගිය පහළ දේශනාවටත් ඒක සම්බන්ධ කරගත්තා. මේ අත්ුක්කංශර පරමම්බන නොකිරීමේ ගුණය පෙන්ලා දෙන්න. ඒකෙම කොටසක් අද මේ නිසන්වනේ පාත්‍රන ධර්ම දේශනාවටත් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. යම් කිසි කෙනෙක් මේ සීනාසන එහෙම නැත්නම් චීවර කියන මේ කාරණා දෙක සම්බන්ධයෙන් Taman අන්තවාදී නොවි. එහෙම නැත්නම් අන්ත දෙකට නොවැටි මධ්‍යම ප්‍රතිපදාවේ යන්න ඒ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරලා දේ පිළිවෙත අසාධනගෙන හෝ හිතලමතලා හෝ ක්‍රියාවත් කරන්න ගත්තොත් මේ කියන ආනිසංශ විතරක් නෙවෙයි තව ගොඩාක් ආනිසංශ තියෙනවා. ඒක නිසා යම් කෙනෙක් ඊතරීතර චීවර ආර්ය වංශය හෝ ඊතරීතර සීනාසන මහාර්ය වංශය පිළිබඳව සාකච්ඡා කරලා බැලුවොත් මෙතන ඉන්න අපි කාටවත් මේක පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක් වෙන්න නැත්තේත් නෑ අංග සම්පූර්ණ කෙලපැමිණිච්ච කෙනෙක් වෙන්න නැත්තේත් නෑ අපි ඔක්කොම ඉන්නේ ඒක සම්බන්ධව තනවාඩා ගන්න පුළුවන් පටිතද කරගන්න පුළුවන් තැනක. ඒක නිසා මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව සර්වචනාචි දේශනා කරපෝ ප්‍රතිපදා වලින් බොම් ප්‍රසිද්ධ වේ ප්‍රතිපදාව. ආර්ය වංශ ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, රත විනීත ප්‍රතිපදාව ආදී වශයෙන් සර්වචනාංශ දේශනා ප්‍රතිපදා රාශියක් සකච්ඡා කළා තියෙනවා. තේරවාදී කට්ටිය අඳුරන්නේ රත විනීත ප්‍රතිපදාව විතරයි. ඒ තමයි විසුද්ධි මාර්ගය කියන පොතේදී. නමුත් ඊට ඉස්සර වෙලා ඒ රතවිනිත ප්‍රතිපදාව ඉස්සර වෙන්නේ පවතින්නේ ඉස්සලා සිංහල රජ කාලේ මේ ආර්යවංශ ප්‍රතිපදාව බොහෝමත්ව ප්‍රසිද්ධ වෙලා තියෙනවා. රජවරු රාජ්‍ය තන්ත්‍රය කරලා තියෙන්නේ සංඝයා මහානකම කරලා තියෙන්නේ ජීව අරුම්කන් දීලා තියෙන්නේ ගොඩාක් රතවිනිත ප්‍රතිපදාව මේ ආර්යවංශ ප්‍රතිපදාවට ඒක නිසා බෞද්ධයා තුල ආර්ථිකයක් තිබිලා තියෙනවා. සමාජ ධර්මයක් තිබිලා තියෙනවා. තමන්ට ජීව හිටියත් ආර්ය වංශ ප්‍රතිපදාවේ හැටියට දුවදරුවන්ට උපදෙස් දීපු නිසා හැම කෙනාම ලද දෙයින් සතුටු වීමේ ගතිය තිබිලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රතිපදා හතරෙම ආර්ය චාත්තාරෝමයි භික්කවේ ආර්ය වංශා කියලා ਸਰවඥාන්සේ දේශනා කරනකොට මේ හතරක් වූ ආර්ය වංශ ප්‍රතිපදාවේ තියෙන්නම ඉද භික්කවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඊතරීතර හේනාසරීත. මහානයි මේ ශාසනයේ භික්ෂුව විතරීතර සේනාසනෙ ලැබුණා වූ යම් සේනාසනකින් සතුට වෙන සුළු වේ. ඒක තමයි මුළු විචාර කරන ප්‍රධානම තේමා වාක්‍ය ඉද බික්ක වේ බික්කෝ සන්තුට්ඨෝ හොති ඉතරීතර සේනාසනෙ. ඒ මොකද එහෙම නැත්නම් මේ සේනාසනෙ කියලා කියන්නේ කෙලස් වගුරුවන තැන. සර්වචනාංශේ වැඩ ඉන කාලේ උදායි කියන ඇමතිවරේ එයා ලස්සන සේනාසනයක් හදලා ඒ සේනාසනය බාහිර ජීවතු පුයන් වතුලින් සරසලා ඇතුළ බොහෝම පිළිසිතුවට ඇතුළත භූමි භාණ්ඩ යම් ආකාරයට සලකන්නේ එතකොට ගිහියන් ඇවිල්ලා ඒක දකින්න ඒ ප්‍රදර්ශනයේ බලන්න ආසහිතන මට්ටමක් තිබිලා තේ රාජ්‍යයේ මේ භික්ෂු එක දක්ෂ වෙලා තියෙනවා. එතකොට ඒක නිසා ඒක බැමිණියක් බමුණට කියලා තියෙන ඔච්චරකේ පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමුකෝ කියලා. ඉතින් පස්සේ දෙන්නත් එක්ක සීනාසන චාරිකාව යනකොට මේ ස්වාමීන් වහන්සේ ඉස්සර වෙලා ගිහිල්ලා මේ සීනාසන කරුණු පෙන්න පෙන්න වටේ රවමක් ගාලා පිටිපස්සෙන් ඇවිල්ලා බැමිණිගේ අංගපතකම ඉල් ගන්න පටන් ගත්තා. ඒතකොට දැන් බැමිණිට ඉස්සරහින් බමුණා ඉන්නේ මේ ආහඳුර පිටිපස්සෙන් ඇවිල්ලා මේ කරන කටයුත්ත නිසා බැමිණි මුගෙන්න වෙන කරපණ ඉඳලා තියෙනවා. ඊපස්සේ ගෙදර ගියාට බමුණා කියනවලු බලන්න ඒ ස්වාමීන් වහන්සේ කොච්චර දක්ෂද මේ අනුන්ගෙන් ලැබෙන දේ ලස්සට සේනාසනය හදාගෙන ලස්සන ගෙවතු හදාගෙන කටයුතු කරනවා භික්ෂුන් වහන්සේගේ අපිට කොච්චර ආදර්ශ ගන්න පුළුවන්ද මැමිනි කිව්වලු උඹට එහෙම හිතුණට මට කියන්න තියෙන්නේ පිරිමියෙක් එක තනියම ඉන්නකොට පිරිමියෙක් අම්මා කාටද ගෑණියෙක් පාවිච්චි කරන අන්න ඒ වගේ තමයි මගේ අඟ අත ගෑනේ. පිටින් ওই පැත්තට තිබුණාට මෙයාගේ තීල තියෙන මිනිහගේ පාහර තුච්ඡ ගතියක් මේ ගිහියෝ මෙතෙන්ද ගෙන්නගෙන ගිහියන් ලව්වා නැත්නම් ගැහ ගිහි කාන්තාවන්ගේ අංගපසඟත ගෑම බැඳීමේ ආසාවක් තියෙනවා කියලා. ඊට පස්සේ අර බබුණට අර ඇති වෙච්ච සතුට අනිත් පැත්ත ගියා. දොස් කියන්න පටන් අරගත්තා මහණු අනුන්ගෙන් කන විනයාච විනය ගල්කරකයි කියන මේ අලජ්ජී අසක්්‍ය පුත්‍රිය අසමජ්ජාතික මේ මහණු කරන මේ වැඩේ කියලා. පස්සේ ගිහියෝ අතර මේ කතාව ගියා. ගිහියන්ගේ භික්ෂුන්ට ගියා භික්ෂුන්ගේ ලැජ්ජී භික්ෂුන් කියලා බුදුජාන් වහන්සේට අටිමිටේ ගියා. මෙන්න මෙහෙමයි මේ සීනාසන පිළිබඳව අතිරේක උනන්දුවක් ගන්න යනකොට මෙන්න මේ වගේ චෝදනයි. ඒ වගේ මේ කරන්නේ මොකද්ද විකෘති කාමයක් කියන කෙනෙක්. ඒ නිසා ගිහියෙක් වුණත් ඒ Tamanට බැරි තරමට මේවා කරන්න හදනවනම් එයාට ඒකාන්තයෙන්ම ලොකු බිලක් එනවා. ඒකාන්තයෙන්ම ලොකු නඩත්තු වේදමක් එනවා. එක පැත්තකින් මේ හදනගේ අනිත් පැත්තෙන්ද මගේ මානසිකත්වය. ඉතින් මේ දෙකම වෙනුවෙන් තමයි සර්වචනාංශේ තමන්වාංශේ ගිහිගේ බඳවකට බඳව ගන්න ආදපු රම්මේසු රම්මේසුබ කියන මාලිකා තුනත් අතහැරලා රාජකන්‍යාවන්ගේ උපස්ථානයත් අතහැරලා ගිහිල්ලා ඇටේරියා කොළ ඇටේරියා වනේක ඇටේරියා කොළ ටිකක් උඩ චූරේලාගෙන සීතේ ඉස්සේ ගත කරලා. ඒකල කියලා තියෙනවා මමත් හොඳට බුද්ධිය ගන්න කට්ටිය අතර කෙනෙක් කියලා. ඒ ශේනාසනයකින් කෙනෙකුට එන්න දෙන කෙලෙස් වගුරුන ස්වරූපේ දන්න නිසා ඉතින් ඒක නිසා භික්ෂුවකට සර්වත්‍ංශය සඳහන් කරලා තියෙනවා මෙන්න මානෙනි වන වනපෙත් මෙන්න මානෙනි ගල් ගල් ගස්මුල් මෙන්න ගිරි කඳුරු මෙන්න වනපන්ත සේනාසන මහාන වඩාවු දැසන් දහන වඩාවු එහෙම නොකර පස්සේ පශ්චාත්තාප වේලා මරණ මොහොතේ විපිලිසර නොවේ වූ උඹලට යුව සලසලා දීලා තියෙනවා මම ඒකට සාහිත කියනවා පැවිදින ඕනම කෙනෙකුට උඹලට පින් තියෙනවා නම් පෙර කළ පින් අතර ඇඳපු ගෙවල්, තනියාඳපු ගෙවල්, තට්ටු ගෙවල් බොහෝ ජනෙල් දොරවල් ඇති සීනාසල් ලැබි. ඒක ඔක්කොම අතිරේකයි. මහානකම තියෙන්නේ අරණ්‍ය සීනාසනයක් ආශ්‍රය කරගෙන. ගහක් මුලක් ආශ්‍රය කරගෙනයි ඇති වෙන්න ගස් මුල් තියෙන්නේ. ඉතින් ඒතිෙද්දී පැවිදි වෙලා හෝ පැවිදි නොවි හෝ නැත්නම් පැවිදෙන කල්පනා නොකරත් අපේ ජීවිත කාලෙන් කොච්චරක් අපි ගල් ගත කරනවද මේ සීනාසන සකස් කරන්න. කිසිම හදපු සීනාසනයක් තාම හරි නෑ. කිසිම සීනාසනයක් එකක්වත් හරි ගිහලා නෑ. ඔය බිල් ගේට් හදපු සීනාසනය ඒ බිලියන් ගාණක් ගිහිල්ලා තියෙනවා. වාහනේ ඉඳගෙන බොත්තම තද කරනකොට තමන්ගේ කාමරේ දොර ඇරලා කෝපි එක සකස් වෙලා ඇඳ රත් වෙලා ඔක්කොම සකස් වෙලා තියෙනවා. නෝනගේ කාමරේක තද කරනකොට ඒ නෝනට අවශ්‍ය දේ සකස් වෙලා තියෙනවා. ඒ තරමට රිමෝට් කන්ට්‍රෝල් දාලා වැඩ කරනවා. ඒ වගේ හරියට තියනවා දැනට හදාගත්ත ශාලාව. ඉතින් එක එකටවත් ඇති වෙලා නැහැ. ඌ ඊට වැඩිය තව එකක් හොයන. මේ නියමතර බනවල. ලැබිච්ච දේෙන් සතුටු වෙන දේ මිස මේකේ කවදාකවත් මේ ඊතර ඊතර සේනාසන සන්තුෂ්ටිය නැති මිනිස්සයා නිතරම භාවනා මධ්‍යස්ථාන වෙනස් කර කර විදිනවා. අරක මේක නෑ මේක මේක නෑ මේක මේක නෑ. ඉතින් ඒකේ ભેද තියෙන්නේ ඇතුළත පිච්ච ගතියක්. ඒ නිසා කවදාවත් නෑනේ. කාටවත් අතුරු පිස්සලා කියන්නේ ඒක නිසා මේක දැනගන්න ඕනේ මේ අපි සීනාසන මාරු කිරීම කටයුතු කරන්නෙම ගොඩක් සීනාසන මාරු කිරීම කටයුතු කරනවා ඒ ගොඩක් ඇතුලේ පිරිචින තිගතියක් තියෙනවා. මේ අචංචා ස්වාමීන් වහන්සේ තායිලන්තේ ගොඩාක් බටහිරත්තන් වෙනුවෙන් ඒ ශාසනයක් ඇති කරලා පැවිද්දක් ඇති කරලා බුරුනි ලංකාවේ තායිලන්තේ තියෙන රටවලින් තායිලන්තේ ඉස්සරහට ගත්තා. බටහිර ඇත්තන්ගේ පැවිදි කිරීම සඳහා. ඉතින් ඒක තමයි ලෝකෙට වෙන්නේ. නමුත් ඒ උන්වහන්සේ ළඟ සිවුරු ඇරියා විතර කාගවත් ළඟ සිවුරු ඇරලා නැහැ කට්ටිය. ඒ තරම්ම එන මිනිස්සු එනවා බොහෝ සායට පැවිදි වෙනවා මාස අවයක් කියලා තිනවා. බටහිර මිනිස්සුගේ පැවිද්දම අවුරුදු 3ක්. අවුරුදු 3කම් ගුරුනාංශේ වදාගෙන ලෙව කාගෙන සිප වැළඳගෙන පොත් ලියාගෙන නටන. අවුරුදු 3 ගියාට පස්සේ ඉවරලා. ගිහිල්ලා කියනවා මම අසවලාගාවත් භාවනා කර ඔය කියන මොනම දෙයක්වත් නැහැ. අර තව කෙනෙක් නෝ එතන නතනොද නැහැ. මම එතනත් ගිහිල්ලා තියෙනවා. එතනත් ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ ආචාන්චාතුවා කියනවා මෙහෙම ඇවිදින සංඝයාගේ මල්ලේ ගූබෙටි තියෙනවා නම් යانے තැන ගඳ ගන්නවා කියන කහන දෙයක්ද. උගේ මල්ලේ ගූබෙටි තියෙනවා නම් බලු වෙටි තියෙනවා නම් ඒ බලු වෙටි කියලා ඉඳගත්ත තැන කියනවා මෙතනත් බලු ගඳයි කියලා. ආයතරේ මල්ලේ අරන් ගිහලා තව තැනක තියාගෙන එතනත් බලු ගඳයි කියලා. ඉතින් කියනවා උගේ මල්ලේ බලු ගඳ තියෙනවා. බලු බෙටි තියෙනවා. ඒ මිනිස්සු මෙහෙම කී කී ඇවිදිනවා කියලා මොකද ඇතුළත කෙලස් තියෙන මිනිස්සයාට කොතරම්වත් විශ්වාසයක් නැහැ. ඒ නිසා ආරම්භක ශේෂයේ වශයෙන් කෙලස් නැති කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ නිසා සර්වඥාන්ස මේ බණකින් කියන්න හදන්නේ මහාන උඹට විතරක් නෙවෙයි යෝගාවචර උඹට විතරක් නෙවෙයි මේක කාටත් පටන් ගන්නකොට මේ ලැබිච්ච සේනාසනේ සතුටු නොවන ගතියක් අතෘප්ති කර ගතියක් ඌණ ගතියක් සම්පූර්ණ නැති ගතියක් තියෙනවා. ඒකෙන් ඒක කරබනේ ඉන්න වගේ දිනු කර ගන්න බලපන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ ආන්තිකව මේක අංග සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. ඒක කරන්න පුළුවන් කියන්නේ කෙලස් කපලා හිත හදාගත්තොත් විතරයි. කෙලස් කපලා හිත හදාන්න සීනාසනයක් ඕනේ. මධ්‍යම ප්‍රමාණයේ සීනාසනයක් ඕනේ. ඉතින් ඒක නිසා ඔය ලද යම් සීනාසනයකින් ඊතර ඊතර සීනාසනයකින් සතුටු වෙන්න බැරි නම් ඉතින් ඒකේනා ඒ දඟලන දැගලිල්ලෙම පේනවා මොකද්ද ඕ මානසික අසමනයක් තියෙනවා. ඒකට බුදුරජාණන්සේ ළඟ උත්තර නැතුව නෙමෙයි. උත්තර තියෙනවා. සර්වඥයන් සඳහන් කරන මම මේක හදලා දෙන්නම්. පටන් ගන්නකොට ඔබ ওই තියෙන එකෙන් යැපෙන්න පටන් ගන්නේ මම රජ කුලේ ඉඳලා මේ කතා කරන්නේ. මම මාලිගාවක් දාලා ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ නිසා සන්තුට්ඨෝ හෝති iterator iterator සීනාසනේන iterator සීනාසන සන්තුට්ඨ්‍යාච වන්නවා. දැන් බුදුජානනාථේ ලදයන් සීනාසනයක් ලැබිලා සතුටුනා විතරක් නෙවෙයි. උන්වහන්සේ ලදයන් සීනාසනයක් ලැබීමේ ಗುಣ කතා කිරීමෙත් පළවෙනියි. සතුටුනා විතරක් නෙවෙයි ඒක වන්නවාදී ඒක වර්ණනා කිරීමේ දක්ෂයා. ඉතින් බුදුසසුනේක වර්ණනා නොකරනම් අපිට බලපෑම් එන්නේ නැහැ. මොකද උන්වහන්සේ ක්‍රියාවත් කළා. ඊට පස්සේ ශාසනයක් පිළිටුවා. පිට සංඝයාට කිව්වා ආර්යංශ ප්‍රතිපදාව තමයි පැරණිම උත්තම කායවත් බඳුන් ගන්න ප්‍රතිපදාව. ඒකේ මොකද්ද තියෙන්නේ? ඉද බික්ක වේ බික්කු සන්තුට්ඨෝ තීතර ඊතර සීනාසනේන ඊතර ඊතර සීනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදී. නච්ච චීවර හේතු නච්ච සීනාසන හේතු අනේසනං අපපති රූපං ආපංචති. මේ සීනාසනේ හොඳ නැහැ කියලා සීනාසනේ දිනු කරන්න අනේසන වැරදි ගවේෂණ කරන්න එපා. අපපති රූපං මහාන සමන සාරුප්‍ය නොවන දේවල් කරන්න එපා. මොකද්ද? අනුගේ සීනාසන අල්ලන වැට ලොකු කරනවා. නඩු කියනවා. නඩු තාමුදුරන්ගේ බඩු තාමුදුරන් කියලා අපිට ආප්තෝපදේශිකු සිංහලට ඇවිල්ලා තියෙනවා. මොකද සංඝයා විතර ඒ වගේ සීනාසන සම්බන්ධයෙන් ප්‍රෝඩා කරන වෙන කවුරුත් නැහැ සංඝයා සංඝයාටමත් කරනවා. ඒ වගේම ගියොත් එකක් කරනවා. කතෝලිකයොත් එකක් කරනවා. ඉතින් ඒකට ගියාට පස්සේ වට කියනවා අනේෂණ අපපති රූප කියලා. සංගත ශ්‍රමණ සාරූප්‍ය නෑ ඒවා. ඒවා නියම ආර්ය පරිේෂණ නෙවෙයි ඒවා අනේෂණ. අනාර්ය පරිේෂණ කියලා කියනවා. අන්න මේ විදිහට කටයුතු කරන්න ගත්තාම මේ මනුස්සයාට හිතේ හෝ කයේ හෝ කිසිම විවේකයක් එන්නේ ලෝකේ තියෙන අවුලක් ඇති කරගෙන නඩු කියාගෙන ඒවටම කාලගත කරන්න ඒකේ පුංචි ලේස තමයි අපිට තියෙන්නේ ඔය සීත වැඩි කියලා උෂ්ණත්ව වැඩි කියලා බඩගින්න අඩුයි කියලා බඩගින්න වැඩි කියලා පිපාසය අඩුයි කියලා පිපාසය වැඩි කියලා හුලං හමනවා කියලා හුලං නැහැ කියලා තාපේ වැඩි කියලා තාපේ අඩුයි කියලා නැත්නම් මඳුරෝ ඉන්නවයි කියලා මේ හැම පුංචි දෙයකින්ම අන්නතර මේ බුදල් වලට දඟලන ආමසු කෙනෙක් ගියා පියම් නිදර්ශනයක් ගත්තාම ඒ දේ සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ වෙනකොට Tamanට ඒක පිළිබඳව සතිය පිහිටියාන. දැන් මේ ඔබ කල්පනා කරන්නේ කග්ග විසාන ගතියයි කායට හැප දෙන ගතියයි මේ දෙකෙන් කොයි එකටද කැමති. මේ මේ පුංචි මේ එන අපහසු කර නැත්නම් සූපහසු මට්ටමින් එළියට ගිය මට්ටමේදී මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න දෙයක් මම මේක දැකලා පුළුවන් ප්‍රමාණයක් මේක තියෙද්දි ආස්වාස් ප්‍රසවාස සතිය පිටවන්න මේක තියෙද්දි පිබිලා හැකලින් බලන්න මේක තියෙද්දි සක්මන් කරන්න පුරුදු කරනවාද එහෙම නැත්නම් සක්මන පැත්තක දාලි වල මෙව හදන්න පටන් ගන්නවා ඉතින් මේ දෙකෙන් අද හිතන්නේ මේ ශාසන බාහදාරීකම කියලා කියන්නේ භාවනා පැත්තක තියලා මේ ගොඩනැගිලි හදනවා ඒව කරනවා තමයි ඉතිහාසයක් පවතින දේ කියලා. ඒ මම බුරුමේ ඉන්න වෙලාවේදී ඒ අපි ගියාම නතර වෙන අරණ්‍ය හදපු වෙලාවේදී පොඩි අක්කර ප්‍රමාණයක් තිබුණේ. ඉතින් ඒක ඉතින් වෙලාවේදී එතෙන්ට හමුදා රජයක් තිබුණේ රජ සායර ඔක්කොම හමුදා ලොකෝ ටික දෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ යුනිෆෝම් ගහගෙන ටයි කෝට් ගහගෙන ආවා. සායරට අගරු කරා. අරුවාට පස්සේ කිව්වා මම මේ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා උඹලා අරසාවට දෙන්න ඕන කිසිම හොරෙකුට එන්න දෙන්න බෑ මේක ඇතුළට උණගස් කපන්න කාටවත් එන්න දෙන්න බෑ මේකට සුදු අය එනවා මම මේක ඇතුළේ කුටි හදනවා පාස්කන් සයිසෝ භාවනා කරන්න කාටවත් එන්න දෙන්න බෑ ඊළඟට හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඉඩම පෙන්වන්න අපි ඒක රතු පාට අකුරෙන් ලියන්න මේක අපි රාජ්‍ය ආරක්ෂාව දෙනවා කියලා ඒ නිසා අපි සතුටු වෙනවා මේ ස්වාමීන් වහන්සේ කරගෙන යන වැඩකට ධර්ම වෙනුවෙන් උදව් කරන්න අපේ රජය, අමුදා රජය කොහොමද ප්‍රතිපත්ති වශයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා බුද්ධ ධර්මයට අනුග්‍රහ කරන්න කියලා. ඉතින් රාජ්‍ය සායයට වැඩි ගණන් ගන්නකොට මොන වගේ අනුග්‍රහද බල කරන්න හදන්නේ කියලා. නෑ සවන්න සාකච්ඡන් දත්ත දාසුන් වහන්සේ වගේ මාලිගාවක් හදාගෙන යනවා. ඒ වගේ මේ මේ දැන් වල කරගෙන යනවා. ඊට පස්සේ සායයට කියනවා තොපිට පුළුවන් gadolu ගොඩ ගන්න. අපේ බුරුමේ බගාන් කියන ප්‍රදේශයේ පමණක් යාවති ගංගායිනේ ගොඩ ගහපු ගඩොල් පුරන්නේ මුළු ආසියා කරේ තියෙන සියලු කොට නැගිලොට වැටිලා. ඉතින් එක රැයට කුඩු කරා ඔය අයුබ් ખાન කියන මුස්ලිම් හමුදාව ඇවිල්ලා. දැන් මොකද වුනේ? දැන් නටබුන් ටිකක් තියෙනවා අපේ ප්‍රෞඩ ඉතිහාසයේ පේන. උඹලටත් පුළුවන් ගඩොල් ගහන්න විතර. ඒක නෙවෙයි මිනිස්සු මෙතන කරන්නේ. මෙතන ගඩොල් ගන්න හදන තැනක් නෙමෙයි. මෙතන භාවනා කරන්න හදන්නේ. උඹලව කතා කරන්නේ දන්නේ නැති දෙයකට. කරවන හිටපල්ලා. මං කියන දේ කරපල්ලා කියලා දුන්න මොකක්වත් නැහැ. ඔය සීනාසන හැදිල්ල නෙවෙයි කරන්න තියෙන හදපු සීනාසනේ භාවනා කරන්න ඕන. මම සීනාසන හදන්නත් දන්නවා භාවනා කරන්නත් දන්නවා කිව්වා. කතා නැහැ. ඒ හමුදා කාරින්න කතා නැහැ. ඉතින් අපිත් අද වෙලා තියෙන්නේ අපිතර සීනාසන පැත්ත හදනවම අමාරු ඒක පොඩි වැඩක් නෙවෙයි කොහොම හරි. අන්න ඒකට කර කරන්නේ වී කියන ඒක පුදුම සම්බන්ධයක් තියෙනවා. යම්ම හේකින් ගියක් හදන්න වැඩේ පටන් ගන්න බලන්න හිතට මොන තරම් කරදර දෙනවද බයිරව රෝග. ඒවට කියන්නේ භූමි දෝෂ. වසන්න බෑ. ඉතින් ඒ දෙකේ මැස්සෙක් කනවා මදුරෙක් කනවා ඉවසනවද නැත්නම් ඕකට මදුරු දල් ගන්න උත්සාහ කරනවද කියලා බැලුවොත් අපිටත් චෝදනාවෙන් බැහැර වෙන්න බෑ. තියෙන විදිහට කටයුතු කරගෙන ලැබිච්ච සීනාසනයෙන් සතුට වෙලා කටයුතු කරනවා නම් එයා ඇතුළත සතුට තියෙන කෙනෙක්. ඇතුළත අඩුපාඩුම් තියෙන කෙනෙකුට කොයි දේ දුන්නත් හරියන්නේ ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මම පැහැදිලිවම කියනවා පුළුවන් මනුස්ස හිතට මනුස්ස කයට හැඩ ගැහිමේ ශක්තියක් තියෙනවා ඒ මොකද මිනිස්සයා කියන සතා විතරයි ලෝකේ හැම තැනම ජීවත් වෙන්නේ අනික හැම සතෙක්ම දේශගුණයට සීමාවල තියෙනවා කාලගුණයට සීමාවල තියෙනවා යම් කාලවලට ඇවිල්ලා අනික කාලවලට නැහැ යම් දේශවල විතරක් ඉන්නවා අනික දේශවල නැහැ ඒ සතුන්ට එයාගේ අසුබිමක් තියෙනවා මිනිස්සයාට නැහැ මනුෂ්‍යට විශාල ප්‍රදේශයක ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ මනුෂ්‍යයා මේක මනුෂ්‍ය ලෝකේ කියලා කියන්නේ. කෙසේ නමුත් ඒක මනුෂ්‍ය ලෝකේ කියන්න අයිතිවාසිකමක් නැහැ. මනුෂ්‍යට පුළුවන් මේ අද තාක්ෂණය නිසා, යක්ෂල පහසුකම් නිසා අපි නිකන් පින්න පූල් ගෙඩි වාගේ අවුවට අහුවෙච්ච නැති පුදුමාකාර විදියට අපේ හැකියාව ගන්න වෙනවා. අපිට පොඩ්ඩක්වත් හිතනසුම ගන්න බෑ. පියුක්ත සාපිපසව දරන්න බෑ. ඒ නිසා අපි යුද්ධයක් වගේ කල්පනයක් එනකොට බයට මැරෙනවා. ඇවිල්ලා නෙමෙයි මැරෙන්නේ. දැකලා නෙමෙයි මැරෙන්නේ. ආන්න ඒ ගතිය තියෙන කෙනෙකුට මේ පවුලක් නඩත්තු කරන්න බෑ, බණ භාවනා කරන්න බෑ. නෝ සර්වචනාංශයේ මනුස්ස මනසක්, මනුස්ස කයක්. හොඳටම පාවිච්චි කරලා සාරසං කල්පලක්ෂයක දැනුවැතුව කියනවා මේක දරන්න පුළුවන්. බොයි දඟලන්න රෙදි දරන්න පුළුවන්. ඒක කරනකොට ඔයිට වැඩි දරන්න පුළුවන්. ඒක කරනකොට තව ඊට වැඩි දරන්න පුළුවන්. අන්තිමට මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි හැඩ ගැහෙන්න පුළුවන්. ඒක නිසා ලදයන් සීනාසනයකින් සතුට වෙන ලදයන් සිවුරකින් ඇඳුමකින් සතුට වෙන එවැනි ලබදයන් සීනාසනයකින් සිවුරකින් සතුට වෙන ಗುಣ කතා කරන ගතිය තියෙනවනේ ඒක තමයි ආර්ය වංශය කියලා කියන්නේ ඒ නිසා යම් හේයකින් උඹට කැමති දේ නොලැබුණොත් පරිතස්සනා කරන්න. හිත පශ්චාත්තාප වෙනවා. හිත හිතාගනින් ඔය තමයි අපිට කර්මානුරූප ලැබෙන දේ. ඒක මේ පරාජිත හැඟීමක් නෙවෙයි. ඒ වගේම යම් හේයකින් ඔබට කැමැති විදියට බොහෝ ජනෙල් සහිත බොහෝ තට්ටු සහිත බොහෝ හතරපළ සහිත ගයක් ලැබුණා. නැත්නම් මනාප සිවුරක් ලැබුණානේ. ඒ ලැබිච්ච දෙයත් අගතිතෝ අමුචිතෝ අනංජාපන්නෝ ආදීනව දස්සාවින් ඉස්සරපන්නෝ පරිපූර්ණ. ඒකට බැඳිලා ඒක අල්ලගෙන මේ අනුන්ට නෑ මට විතරයි කියන්නේ කියාගන්න නැතුව ප්‍රයෝජනීය සලකලා නිස්සර ප්‍රත්‍යය මම මේක පාවිච්චි කරන කෙලස් කපන්නයි කියන හැඟීමෙන් පාවිච්චි කරන්න දැනගන්න. ඉතින් ඒ දේ කරගන්න බෑ ඔය ලැබිච්ච දේ මාන්නක් කාට ගන්න. තණ්හාවට ගන්න. දෘෂ්ටි වලට ගන්න. ඉතින් එහෙම නොකර මේ පරිපත් ප්‍රතිපත්තිම අනන්තරම් කරගෙන කෙලස් කපන විරයතු වැඩිකරනද හතරෙන් එකක් අපිට බාධා කරන්නේ සීනාසන හතරෙන් එකක් බාධා කරන්නේ සිවුර ඒ නිසා සිවුර සේනාසනේ අපේ මහාන ජීවිතයෙන් පැවිදියේ 50ක් කලක කලක කලම්බර. ඒ දේ දන්නවනම් 50ක් අපට ඔය සතපයි කාසියක් උඩ දාපුවාම ඕන තැන ගිහිල්ලා පట్టල වෙනවනේ. ඒ වගේ පතිට්ඨිත ගතියක් තියෙනවා. එහෙම නැති කෙනා රබර් බෝලයක් උඩ දැම්ම වගේ උඩ පැනලා උඩ පැනලා පාතම තැන්ට යනවා. ඒ යන්නේ මොකද? ලදියන් ඇඳුමකින් ගලපෙන්න දන්නේ. ලදියන් සේනාසිකින් ගලපෙන්න දන්නේ. ඒ නිසා මේ ලදදීන් සතුටුලා සතුටේ ಗುಣ කතා කරලා නොල නොලැබුච්ච දේ ලබා ගන්නට පාහර වැඩ කරන්න එපා. පහත්තර කරන්න එපා. එතකොට නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ලැබුණයි කියලා ආඩම්බර වෙලා ඒකට බැඳිලා මැරිලා අන්තිමට ඒ ජීවිතේ ඉනිකුණක් වෙලා උපදින්නත් එපා. ඒ ගෙදර පාස වෙලා ඉඳලා අන්තිමට ගෙවලෙක් වෙන්නත් එපා. ගෙවලෙක් වුණාට පස්සේ ඔය මෙතෙක් කල් ආදරය කරපු නෑදෑයෝ දුම් ගහලා එළවනවා. බැරි වෙලා හරි ගෙවලෙක් කියලා ආපහු ආවොත් ඒක නෑ එකත් ආයෙ නෑ කියලා බාර ගන්න කප්පුව ගෙනල්ල කුප්පි එක දාලා මොහොතේ කියලා දාන්න. මේ මල පෙරේතෙක් ඇවිල්ලා. ඉන්නකන් තමයි සිප්පු වෙරඳ ගන්න කකුල් දෙක ඉඹින්නේ කිරෙන් තලෙන් ආවන්නේ. ගිහිල්ලා බැරි වෙලාවත් භාග පිටියක් යහපැත්තේ ඉඳලා අරින් සුත්තු මුල්ල ගෙනලා hina වුණොත් විනාසයි. විනාසයි. එනිසා යනකොට යන්න යන්යන් කියලා ආපහු එන්නම් කියන්න වෙන්නේ ওই හීනාසනේ ජීවරයට ආසයි තුනක් තමයි. වෙනම ඒ කරන්න දෙයක් නැහැ. අපි හිතන්නේ මේ ඔය කොලන්තේ ලංකාවේ කියලා පිටරටවල වල පුදුමාකාර විදිහට පරණ મંદિરවල භූත කොළ. මොන විදියකට මොන විදියකට තියෙන සත්තු කෑ ගහනවා වගේ ඇහෙනවා. මරහණ තලනවා, බුදියා ගන්න දෙන්නේ නැහැ. නානාවිත කොලම් කරලා පෙන්නනවා. ඉතින් මේ මිනිස්සු මෙහෙට ඇවිල්ලා නැකත් බලලා තාණේ දීලා භූත දෝෂ හරිනවා. ඒ වෙනද දැන්නේ විකුණු පොතේ ලියලා නැහැ මේකේ භූතෙක් ඉන්නවා කියලා. අහවල් අහවල්ගේ විකුණන තියෙනවා කෝටි ගාණයි කියලා පත්තරේ දැම්මට ඒකේ භූතය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා කියලා නෑ. <laughs> කවදාකවත් ඇඩ්වර්ටයිස් කරන්නේ නෑ. හැබැයි එහෙම නැති එකක් ඇත්තෙත් නෑ. හැම තැනකම ඒක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ මොකද ගියාට පස්සේ ආපහු එනවා. එන්නේ මේක වැඩ ඉවර කරලා ගිහිල්ලා නෑ. මේක බැඳීම ඇතුව ගිහිල්ලා තියෙන ඌනව අතෘප්තිකරව ගියොත් එනවම. ඉතින් ඒක නිසා ඌන නැතුව අතෘප්තිකරව යන්න ඒකට කියන්නේ ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරනවා. ආර්ය වංශේම කියන්නේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. සායචපන ඉතරීතර සේනාස සන්තුට්ඨිය නේවත්තුක්ඛං සීතිනෝ පරමම්බේ. යම්කේ කෙනෙක් හම්බ වෙලා සිවුරක්. යම්කේ කෙනෙක් හම්බ වෙලා සේනාසනයක්. ඒකේ මාන්‍ය ඇති කරගන්න ඇත්තට ප්‍රයෝජනයක් ඇති කරගන්නේ නැතුව ඉන්නවනම් ඒක පොඩි දෙයක් නෙවෙයි. මේ මනුස්සයා රටට බරක් නැහැ, අම්මට තාත්තට බරක් නැහැ, සුබර කියන වචනේ බුදුහාමර පාවිච්චි කරලා තිනවා. එයා කාටවත් බරක් නැහැ. නමුත් එයාට එනවා බරක් මම තමයි මේක දන්නේ අනික් කට්ටිය දන්නේ නැහැ කියලා අත්ුක්කංශන පරවම්බන කියන ක්ලේශ ධර්ම එනවා. ඒකට කියත හැකි අපිට අනුසයක් කියලා එහෙම නැත්නම් වංචනික ධර්මයක් කියලා මේ අනිත් ඔක්කොම මේ රණ්ඩු සරුවල් කරගන්නේ මේ සිවුර සීනාසිනේ ඇඳුම ගෙදර. මට නම් මොනවා හරි ධර්මයකට පිට වෙන්න මට ඕනම සිවුර කියපෙන්න පුළුවන් මට ඕන සීනාසින් කියපෙන්න පුළුවන් කියලා ඒ ගුණේ එනකොටම අනුන් හෙලා දකින මේ ගුණේ නිසා අනුන් හෙලා දකින තමන් උසස් කරන නුගුණයක් තියෙනවා. ඉතින් මේ ආර්ය වංශය අර උඩ මතු පිටින් චූරු සීනාසනට ඇසුරට කියලා දෙන විතරක් නෙවෙයි. ඒක හරියටියට තේරුණාට පස්සේ යටින් මතුවෙන ෂටගතියක් මායාවී ගතියක් වංචනික ගතියක් එනවා. ඒක මතු කරලා දෙන්න බෑ. ඒ සියුම් ධර්මය මතු කරන්න බෑ. කවදාකවත් සිවුර සහ සේනාසනය පිළිබඳව දක්ෂ නොවිච්ච කෙනා. ඒක තමයි එතන තියෙන අමාරුම තේරුම් ගන්න දේ. තමන්ගේ දක්ෂකම නිසයි සටමායවි ගතිය. දක්ෂකම නිසයි වංචනික ගතිය. ඊට පස්සේ දක්ෂකම තියාගෙන වංචනික ගතිය අයින් කරනවා කියලා කියන්නේ ඊට පස්සේ කෙලස් කෙස් කෙසල් ගිරියක පොත්ත ගලවලා මැදේ විතරක් කරනවා. ඉදෙන්න නැතුව පොත්ත ගලවන්න බෑ. ඉදෙන්න මෝරන්න ඕනේ. මෙරුවට පස්සේ පොත්ත පිටින් කෑවොත් මීහරකෙක් කෙහෙල් කෑවා වෙනවා. පොත අරින්න. මේකෙන් කියලා තියෙන ඉස්ලාම මේ ගුණ ටික වඩලා ඒ මතින් අත්ුක්කංශන පරමම්පර නොකරන්න නේවත් උක්කංශේති නොපරං වම්බේති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්ක වේබික්කු පෝරාණේ අග්ගඤ්ඤය අරිය වංශේ කිතු මෙන්න මේ දක්ෂකමටයි බුදුරජාණන් කියන්නේ දක්ෂකම කියලා මේකටයි කුසලයේ කියන්නේ ලදියන් සීනාසනයේ කී ලදියන් සිවුරකින් සතුටු ලදයන් සේනාසිකින් සිවුරකින් සතුටට ඒ වටින් බණ භාවනා කරන ගම. ඒක නැතුව චරිචුරු ගාන කට්ටිය දැක්කට කවදාකවත් පාත් කළ සලකන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයෙන් තමයි කොටස හරි දීලා ඒගොල්ලෝ සතුටු කරන්න හදනවා. ඒ ආසපල්ලේ වට ගන්න නෙවෙයි. ඒ මට විතරක් නම් ඕව ප්‍රශ්න නැහැ කියලා කියාපාන්න යන්නෙත් නැහැ. ආන්න ඕක තමයි කුසලතාවය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ඕන සේනසනක ඉන්න එක විතරක් නෙවෙයි. එතකොට මේ සමාජ ධර්මයක් වශයෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව අනුන්ට ඉඟි කරන්නේ නැතුව ගත කරන්න පුළුවන් නම් ඒකට කියනවා දක්ඛෝ අනලසෝ ඒක එක චිත්තක්ෂණයක එක දවසක එක රැයක කරලා නැහැ. ඉනේන චිත්තක්ෂණේ හැමදාම හැමදා හැම රාත්‍රියේ මේක පුරුදු කරන්න. අනලස්ස ක්‍රියාත්මක වෙන්න ඕනේ මොකද නිතරම අපිට සිවුරක් ඕනේ, ඇඳුමක් ඕනේ. නිතරම අපිට සීනාසනයක් ඒ ලැබෙන ලැබෙන ඇඳුම වෙනස් වෙනවා. ලැබෙන ලැබෙන සීනාසන වෙනස් වෙනවා. ඒ හැම එකේදීම අර දක්ෂකම ඔයකම අනලස් ගතිය තියෙනවා. එක දවසක මේක දක්ෂ වුණාට අපි විභාගයෙන් සමත් වෙන්නේ නැහැ. ඒක නැවත නැවත කරන්න. ඔය தත්ත දක්වන අනලසෝ. සම්පජානෝ මේ පිළිබඳව නුවණින් කටයුතු කරනවා. ප්‍රතිශතෝ මනාසියකින් කටයුතු කරනවා. ඒක නිසා අපිට කියන්න බෑ මේ සීනාසක සම්බන්ධ ප්‍රශ්නයක් වුණාට මේ ආනාපාන සතියට සම්බන්ධ නැහැ. ආනාපානික සතිය සම්බන්ධයි, ශිවපසිතක් සතිය සම්බන්ධයි. ඉතින් අපිට ආනාපානේ සහ සේනාසනේ ආනාපානේ සහ සිවුර සම්බන්ධ කරලා සතියට ගත්තොත් අපි වාඩි වෙලා ඉන්නකොට මේ ආසනේ හොඳ නැතු වෙනවා. ඥානි 20ක් යන විතර මේ ආසනේ පොඩ්ඩක් හැරි වැඩි ගෑවෙන්න වෙනස් වෙන්න ඕනේ කියලා. එතකොට ඒ ඇති වෙච්ච නොසන්සුන්තාවය මත ඒ ඇති වෙච්ච අසහනකාරී తත්වයේ මත නූපන්න කුසල් නූපද උපදින්න ඉඩ තියෙනවා. එයා ඒක දන්නවනම් මේ සීනාසනය තමයි මේ දක්වන්නේ. මේ වෙලාවේ මට බලපාන්නේ ආසනයේ වශයෙන්. ඊ ආසනය මෙතෙක් කියලා නම් හොඳයි. දැන් හොඳ නැහැ. ඒක නිසා මට මේ ආසනය වෙනස් කරන්න නැත්තම්, ඉරියව් වෙනස් කරන්න නැත්තම්, එහෙම නැත්තම් මේ ඇඳුම් වෙනස් කරන්න නැත්තම් කියලා කටයුතු කරනකොට නොයවසිලිවත්ව හදිස්සිය කටයුතු කළොත් මේ මිනිසයා අහසේ වායු කොටයක් උඩ හිටියත් වේදනාව එනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා එයා දැනගත්තොත් මේ ස්පර්ශය මෙතෙක් වෙලා මට පාරක් නැතුණා දැන් බර වුණා ඒ සමාදාන කරන්න බෑ ඒ නිසා මට වේදනා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මට මේ වේදනාව දැන් අස්පනා පිට මම දැන් මෙතන කියලා පෙන්නන බැහැර නොකල හැකි අරමුණක් නේ ඒක නිසා මේ පැමිණිච්ච වේදනාව වහාම අයින් කරන්න හෝ වෛර කරන වෙනුවට මේ වේදනාව තියෙද්දි කොහොමද ආනාපානේ පවතින්නේ මේ වේදනාව තියෙද්දි කොහොමද හිත සතිය පවතින්නේ? වේදනාව තියෙද්දි කොහොමද හිත වර්තමානයේ පවතින්නේ කියන එක බලන්න දන්නවනම් ඒක පිරිසුදු කිතයි දක්ෂකම කියනවා. ඒකට පිරිසුදු කිතේ අනලස් වෙන්න ඕනේ මේ කොයි වෙලාවෙ වේදනාවක් තියෙද්දි. කොයි වෙලාවෙ වේද සද්දයක් තියෙද්දි. කොයි වෙලාවෙ හිතවිල්ලක් තියෙද්දි. ඒවා තියෙද්දිම නොඒවා කියලා පතනකවත් යනු වහා හැඩගෙන හදන එක නෙවෙයි. ඒක තියෙද්දි ආනාපානෙ කොහොමද? කොච්චර නැතුව තියෙද්දි දන්නවා. ඒක තියේදී සතිය කොහොමද? ඔච්චර නැතුව තියේදී සතිය ගන්නවා. ඒක ඒක තියේදී එලෙබසිටි සීය කොහොමද? නැති වෙන කොහොමද කියනොත් අන්න හිතට පලා ගන්න පුළුවන්. කරදරයක් නැතිලා ආශ්වාස ප්‍රශ්වාසය මේ වගේ කරදරයක් තියෙනකොට ආශ්වාස ප්‍රශ්වාසය සතිය එලෙබසිටි මෙන්න මේ දෙක ගලපන්න නැතුව බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා ආනාපානය ගැන දන්නවා කියන්නේ බෑ. දන්නවා කියලා දැනගන්න නම් මේ මිහිරිවතියදී ආනාපානෙ කොහොමද? අමිහිරිවතියදී කොහොමද? වෙන එකක් එක්ක ගැටෙනකොට කොහොමද? තනියම කොහොමද? ළඟ කොහොමද? දුර කොහොමද කියලා මේ දකින්න මේ විවිධාකාරයෙන් පැමිණෙන මේ අත්දැකීම් ගලප ගන්න බැරි කෙනා හැමදාම චෝදනාමුකේ ඉල්ලීම් බහුලව ගත කරනවා. මේ චෝදනාමුකේ සහ ඉල්ලීම් බහුලකම කියන එයා බාල දක්ෂයෙක් නන්නේ. එයා බාල යක්ෂයෙක්. ඒ මනසට කොහේ ගියත් හරියන්නේ. බාල දක්ෂයයි කියලා කියන්නේ කිසිම චෝදනාවක් කරන්නේ නැහැ. කිසිම ඉල්ලීමක් කරන්නේ නැහැ තියෙන ටික හඩ හඩ හඩ ගහ ගන්නවා අවස්ථානුකූලව සකස් කර ගන්නව ගමන යනවා ඒ නිසනවනේදී අපිට හිටපු ඒ හදපු ස්වාමීන් වහන්සේලා මුල්ලච්චි ස්වාමීන් වහන්සේලා කිව්වේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ විශාල මල් කඩාගෙන පූජා කරන මල් පෙරහැර පවත්වන්න ඕනේ බුදුහාමරට සමම්පිච්ච මල් පොට්ටුවක් පූජා කරපයි ඉච්චරයි ඕනේ කරන්නේ. පොඩි ගෝලා මොකක්වත් ඕනේ නැහැ. අපි පිරිසිදුකමට සමම්මල් ලකු පොක්ටෝ පූජා කරපන් කියලා. මේක හදපු ස්වාමීන් වහන්සේ කියනවා සමම්පිච්ච නැත්තම් ගැටපිච්ච අරගෙන හරි ඔක පූජා කරලා තමන්ගේ වැඩේ ඉවර කරන්න කියලා. අනේ අපිට සමම්පිච්ච නැහැ කියලා නටන්න යන්න එපා. තියෙනවනම් ගැටපිච්ච වැඩේ කිරුවා කියන්නේ. මහන් මේ විදිහට මේ කටයුතු වලදී ඊගාවට තියෙන විකල්ප හොයලා බලලා කටයුතු කරන්න දන්නේ මිනිස්සයා හැමදාම අඬහව ගන්නවා. හැමදාම අඬහව ගන්නවා. ඒ වස්සට කවදාකවත් ඉවරයක් නැහැ. ඒ මොකද සතුටු කර තත්යක් නැහැ. ඒ නිසා ලද දෙයින් සතුටු වීම කියන සතුට දන්නේ නැති කෙනාට කියනවා අත්‍රිච්ඡතා මහිච්ඡතා කියලා. ඉතින් අද ඒකටනේ අපි දරුවෝ පුරුදු කරන්නේ. මොනම දෙයකින්ම සතුටු වෙන්න දෙන්නේ විභාග තරඟ, ක්‍රීඩා තරඟ හැම එකකින්ම මේට වැඩි ඉස්සරහට යනවා. ඒක හොඳයි. ඒක ප්‍රගතිය. නමුත් ඒකෙන් පුරුදු වෙන්න ඕනේ. ජය පරාජය පිළිගන්න මිසක් ජයම ගන්න නෙවෙයි. අද මරා ගන්නවනේ තරඟ පිටිවල ජයම ගන්නවා. ආන්න ඒ වගේ ගති නිසා අපේ මනුස්සකම තුළ අමනුස්ස ගති පහළ වෙන්නේ මේ සීනාසයට මේ ඇඳුමට පිටර හැටි දන්නේ නැති නිසා. ඉතින් ඒක කරන්න බෑ ආනාපානේ වගේ සතිය පිටවන්න අරමුණක් තියාගත්ත නැති කෙනා. එයාට එල්ලයක් නැහැනේ. දැන් ආනාපානේ සතිය පිටවන කෙනා ඉරියව්වේ සතිය පිටවන කරට වැඩි යොත්තක් තියෙනවා. සීනාසන කරදර තියෙද්දි කොහොමද සතිය වඩන්නේ? සීනාසන කරදර නැතුව කොහොමද සතිය වඩන්නේ? චීවර ඇඳුම් වල කරදර තියෙද්දි කොහොමද සතිය වඩන්නේ? චීවර වලින් හොය ඇඳුමෙන් කරදරයක් නැතිකොට කොහොම සතිය වඩන්නේ කියලා සතියනේ අපි බහුලීගත කරන්නේ. ආනාපාන සතියනේ. එදින්දා ජීවිතය කියන්නේ මේ එල්ලයක් නැති ජීවිතයක්. අපි කොයි විලාකත් මානසික කාර්ය යොදවන දෙයක් නැහැ. ඒක ගඟේ මඩේ හිටපු ඉන්න වගේ. මෙතනදී මේ සතිය වැඩිගෙන වැඩිගෙන යනකොට ආනාපාන වශයෙන් හෝ කුම්භි මැකලින් වශයෙන් තමයි තේරෙනවා මේ වගේ තියෙන නපුරු බලපෑම ටික ටික ටික ටික එන්නේ බහැර යන පටන් ගන්නවා හිතේ චිත්ත ශක්තිය වැඩෙනවා. හිතේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලිපි ආනපාන සති පොතේ උන්වහන්සේක වාක්‍යයක් අතුළු කරන්න කියලා මේ ආස්වාස ප්‍රස්වාස දෙක උණුසුමට සිසිලස ලබලා දෙනවා සිසිලසට උණුසුම ලබලා දෙනවා. ඕනම කරදරකාරී තැනක ආනාපානේ සංසිඳුනොත් සංසිඳිච්ච ආනාපානේ සිසිලසට පොඩ්ඩක් අඟරක් කරලා දෙනවා. තද උණුසුමට ඇඟ පොඩ්ඩක් සීතල කරලා දෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් පටන් ගන්න කොට ආනාපානට හරි අමාරුයි උණුසුම සීසලට ඉඳගෙන ඉන්න වෙහෙස වෙනවා තමයි. මොකද ආනාපාන සංසිඳන හරිය හරියනකොට එන ගතියක්. එතන ගියාට පස්සේ මේ උණුසුමට සීසල සහ සීසලට උණුසුම කියන ගතියක් ආනාපාන දෙනවයි කියලා දන්නවනම් එයා බලාපොරොත්තු සුන් කරන්නේ හතනේ පරාද වෙන්නේ පොඩි උත්සාහයක් ගන්න. උත්සාහ කරන යම් වෙලාවක ආනාපාන හිත ගියාම අර තිබිච්ච උණුම කතා මතක නැහැ. අර තිබිච්ච සීතල කතා මතක නැහැ. ඒක නිසා අපේ භෞතික විද්‍යාව උගන්වන ඒ සර් අපිට කියලා දුන්න මේ કૃષ્ණ වස්තු කියලා. કૃષ્ණ වස්තු කියලා කියන්නේ ඉව සීතලට උණුසුම උණුසුමට සීතලස ගතියක් දෙනවා. මේ පොල්ලතු වහේ ගොම පොළව කුබු ගහට ලිඳයි කළු ගෑණි. හතර දිනාම උණුසුමට සීතල දෙනවා සීතලට උණුසුම. දැන් ඕනනම් ලියා ගන්න ආනාපානෙ දාගන්න පහක් දීලා. මේවා දන්නේ නැති මිනිස්සයා එයා කන්ඩිෂන් හයි කරනවා, තර්ම රෙගියුලේටර්ස් හයි කරනවා, ඇම්බියන්ට් ටෙම්පරේචර් එක හදන්න හදනවා කවදාක කරන්නේ. මොකද අපි චලතාපී නෙවෙයි අචලතාපී සත්තු. ඒ වුණාට අපේ ශරීරයට හරියන දේ මගේ දේ මගේ ගෑනිට හරියන්නේ නැහැ. ඉතින් එකගේ ඇම්බියන්ට් ටෙම්පරේචර් හදාගත්තොත් ගෑනි මිනිහ රන්දු දෙකක් හදනවා. දැන් බෙන්ස් කාර් හදලා තියෙනවා සීට් දෙකට ටෙම්පරේචර් දෙකක් තියලා තියෙනවා. ඒකල ඇඩ්වර්ටයිස් කරන දැන් දික්කසාද වෙන්න ඕනේ නෑ. යා අංශක 27 ඉන්න පුළුවන් මෙයාට 26 ඉන්න පුළුවන්. ඔය දික්කසාදේ තියෙන්නේ අංශකය. උෂ්ණත්ව අංශකයේ තියෙන්නේ. ටෙලිවිෂන් එකේ channel හතරක් පහක් තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එක ආගතේ තියෙන මේ මිනිහ වෙන channel එකකට. අනේ මනක හොරේ channel එකේ ගමන කරලා අනිත් එක ගන්න. දැන් එක ටෙලිවිෂන් එකෙන් ගෙදර කතා. එක channel එක නම් තියෙන ප්‍රශ්නයක් නෑ. ටෙලිවිෂන් එන්නේ ඉස්සෙල්ලා එක channel එකවත් වැඩ කරේ නෑ. එක channel එක තියෙනකොට අම්මත් ඔගොල්ලෝ කට්ටියම ඉලා කතා කරන ටෙලිවිෂන් බලනවා. දැන් channel 60ක් විතර තියෙනවා ප්‍රශ්න 60ක්. දැන් මිනිස්සයා කියන සතා, මිනිස්සයා කියන අමනය මොනම දෙයක් පාවිච්චි කරන්නේ දෙන්න දෙන්න කපා ගන්න හොඳ කැපෙන දැලිපියක් අතර ගන්නවා. සර්වඥාන්සේ එන්නේ වගේ තියෙන මේ තුච්ච පාහර ගති අයින් කරලා මනුස්සකම් මතු කරලා කියනවා දැවීමේ ශක්තිය මතයි මනුස්සකම. ප්‍රයෝජනේ දලකලා වැඩ කරන එක මතයි මනුස්සකම තියෙන්නේ. ඔය වැඩි ස්කෝභෝගී වෙන්න වෙන්න වෙන්න මනුස්සයා මනුස්සය වෙනවා. ඒක නිසා ඒකේ නා අර කියන දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ දක්ෂ වෙන්න නිතරම පරිසරයට හැඩගැහෙන්න ඕනේ. සති සම්පජඤ්ඤය තියෙනවා. මෙතනදී සම්පජානෝ සතිමා කියලා මේකේ තියෙන්නේ සම්පජානෝ පතිස්සතෝ කියලා සාමාන්‍යයෙන් කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. මෙන්න මේ දෙක තියෙනවා නම් හැම බාධාවක් හරහාම අපේ හිතේ මොලේ අලුත් සර්කිට් වැඩ කරන්න පටන් ගන්නවා. අලුත් මේ ක්‍රමයට කොහොමද හැඩ ගැහෙන්නේ කියලා. අපි පරිසරය වෙනස් කරන්න හදන්නේ මොලේ සීල් කරලා. මොලේට කියනවා උණුසුම් වැඩි වුණොත් මම මොකද කරන්නේ? ඒකට සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ body knowledge කියලා. body knowledge එක වැඩ ගන්නෑ machine එකකින් හදනවා. හොඳට මතක තියාගන්න අපේ ශරීරයට මොනම බේසිකින් හරි යන්ත්‍රයකින් හරි උදව් කරපු ගමන් ශරීරයේ හැඩ ගැසීමේ කෘත්‍යය එතනින් නතර වෙනවා යන්ත්‍ර සූත්‍ර විහාරායන කරවෙ නැත්නම් අපේ හිත හැම වෙලාවෙම හැඩ ගැහෙනවා පරිණාමය ඉදිරියට යනවා ඒ නිසා අද මේ යන්ත්‍ර සූත්‍ර වලින් කරලා තියෙන්නේ අපේ පරිණාමය එන ගහලා ඉහිර කරනවා කිසිම විදියකට අලුත් දෙයකට හැඩ ගැහෙන්න බෑ ඉතින් එහෙම හුරු වුණාට පස්සේ අර හැඩ ගැහිමේ ශක්තිය නැති වෙනවා ඉතින් ඒ නිසා ශරීරෙට දෙන තියෙන බරපතලම දනුවම තමයි එයා ඉල්ලන ඉල්ලන සැප දෙන්නේ. ජීවව හොරවන. ඒව නෙවෙයි අපි හොඳදී දුක් දෙන්න යන්න ඕනේ. තමයි වෙත පැමිණෙන අපහසුතාවයට මේක ඉතින් සම්පස්සහන කියලා කියන්නේ. ඒ ස්පර්ශයන්ට ශරීරයේ එලි කිරීමෙන් තමයි අවදිභාවය තියෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ ආර්ය වංශ ප්‍රතිපදාවෙහි හැඩ ගැහිමේ හැකියාවෙහි ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන ගතියෙහි ලද දෙයින් සතුටුන ගතිය තියෙනවා නම් ඒ මිනිස්සයා උතුරු කුරුති වෙන්න ගියත් දකුණු කුරුති වෙන්න ගියත් නැගෙනහිරට ගියත් බස්නාහිරට ගියත් මෙයා අරතිය ජය ගන්නවා මිසක් අරතිය හෝ කම්මැලිකම වෙලා මෙයාව යටපත් කරන්නේ නැහැ ඒ නිසා යම් කිසි කෙනෙකුට තමට ලැබිච්ච කාලයේ වේලාව භාවනා සඳහා යොතවනකොට බෑ නෑ මේ අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියන එකට අපි පාලිය තනි වචනේ අරතිය කළ යුතු අධි කුසලයේ පැත්තක තියලා ලාම කුසල් කරනවා. සර්වතයන් සඳහන් කරලා තියෙනවා මේ සීත උණුසුම පිළිගන්නවා නම් කුදු පිපාසාව එහෙම නැත්නම් බඩගින්න පිපාසාව දරන්න පුළුවන් නම් වාතාතපසිරින්සක සම්පස්සාන භාස දරා ගන්න පුළුවන් නම් නැත්නම් දරා ගැනීම කටයුතු කරනකොට හිත පුදුම අවදි වෙලා ඉතින් මෙතේ ක්‍රියාත්මක නොවෙච්ච ස්නායු පද්ධති සම්පූර්ණ පිරිසුදු කළ ගන්න. ඒ කෙනාට කවදාකවත් කම්මැලිකම නීරසකතිය මේ ඒකාකාරී ගතිය ඉන්නේ. ඒචා භාවනා ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම තුවෙන මේ නිබ්බිදා ඥානය, එහෙම නැත්නම් මේ බය ඥානය ආදී මේ බාධක ධර්ම එනකොට ද්වේෂපද නෙමෙයි නැතුව ඒක ඥානපදමකින් බලන්න. මේක භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් වශයෙන්. මේක තණ්හාවේ අනිත් පැත්ත වශයෙන්. මේක මම උපයාගත්ත දෙයක් වශයෙන් බලන්න නම් ඒක නාමයේ ශිවපසයට සලකන ගතිය. නැත්නම් මේ ගාථාවේ සඳහන් කරලා තියෙන විදිහට මේ සිවුරෙන් සීනාසයෙන් ලැබෙන දේවල් පිළිබඳව තමන්ගේ හැකියාවල් උරගා බලන මේ බුදුහාමුදුරන්ගේ ආර්ය වංශ ප්‍රතිපදාව දන්නේ නැතුව ඒකට හැර වෙන විදිහට සීනාසන වෙනස් කරන්නටයි ඇඳුම් වෙනස් කරන්නයි පටන් අරගත්තොත් මොකද කාදාකත් තෘප්තිකර මරණයකට යන්න වෙන්නේ අතෘප්තිකර මරණයකට නෙවෙයි අභද්‍ර මරණයකට නෙවෙයි අවමංගල්‍ය මරණයකට යන්න වෙන්නේ මොකද දවසින් දවස දවසෙන් ප්‍රශ්න වෙනවා වයසට යන්න යන්න යන්න යන්න ප්‍රශ්න වෙනවා ඉතින් ඒ නිසා ඒකට හැඩ ගැහිගෙන යන මනසට ප්‍රශ්න වැඩි නොවෙනව නෙවෙයි. හැබැයි එයාට උපකරණ රාශියක් තියෙනවා තමයි. අර කරනකොට මේක කරනකොට මේක කරනකොට මේක කරන ඒ ඔක්කොම මනසෙන් තමයි ඥාණයෙන් හදාගත්ත දේ. ඒ සරුවචන්ස අවුරුදු 80ක් ජීවත් වුණා. දැන් කර කැලි. දිගටම කැලි. මතක් කරා මගේ ඇඟ දැන් ජජ්ජර සකටයක් වගේ ඉරච්ච බර කරත්තයක් වගේ. ඒක ලෙවලා කුසිනාරාවට යනකම් මේ වයසක මිනිස්සයා කී සැරයක් ආනන්ද හාමුදුරන්ගේ බොණ්ඩ වතුර ටිකක් කිලෝද මේ රජපැටියෙක් මේ සම්මා සම්බුදු ජානවා කියලා. බොණ්ඩ වතුර ටිකක් නැහැ. හැතපෙන්න තැනක් නැහැ. මේ මේ මරණයට යන ගමන් දැන් අපිට පොඩි ප්‍රශ්නයක් ආවට පස්සේ අපි අහන්නට කොච්චර බයිද? අම්මට කොච්චර බයිද? වැතර කොච්චර බයිනද? අරක නෑ මේක නෑ. කොහේද එහෙම ඊළඟට සපේලා දෙන්න අධිකාරී ශක්තියක් ආගෙලා නැති බුදුහාමුදුරු සම්මා සම්බුදු වෙලා. රජපැටියෙක් වෙලා මේ දක්කලා තියෙන ආදර්ශය දිහා බලනකොට ඒ නිහඬ බණම ඇති. මේ කතෝලික ආගම නැත්නම් ඒ ආගම ගත්තොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගත කරලා තියෙන ජීවිතයේ ආදර්ශවත් ගතිය දන්නවනම් අද මොනවද මේ මිනිස්සු කතා කරන්නේ? අද ඔක්කොම දේවල් හූර කාගෙන දුප්පත් මිනිස්සු තලාගෙන ජීවත් වෙන්න ආගම ගත්තට මේ මනුස්සයා ජීවිතයෙන් පෙරලා තියෙන එක. තාමත් ආදර්ශවත්. බුද්ධ ශ්‍රාවකෙක් වගේ. ඒ ඒ ගතිය අපිට අද උනත් දිනු කරන්න බැරි මේ අල්ලපු ගෙද කට්ටිය හැප විඳින එක නෙවෙයි. අපේ තියෙන බුබ්බඩ. කුසීතකම, ක්‍රමසහවිදි දන්නේ නැතිකම. දැනට ගැලපෙන නෝන නැහැ. ස්ථානචිත ප්‍රඥාව නැහැ. ඒ කාවාසිනියා කරන්නමයි උගන්වන්නේ. ඒක පාවිච්චි කරන්නේ නැති වෙන අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඔක්කොම උපකරණ ලක් කරලා දීලා ආයුධ උපකරණ ලක් කරලා දීලා එළියට දාපු ගැටවිල්ලක් වගේ මනුස්සයා නිකම්ම නිකන් වේලිලා යනවා. පොඩදාම මාළුවෙක් වගේ. නිසා මේ භාවනාව කියලා කියන්නේ පරියන්කේ පොට්ට උඩ ඉඳගෙන කරන එක විතරක් නෙවෙයි. මේ පරිසරයට, ශිවපසයට, සෙනගට ආචාර ධර්මත් එක්ක යන වැඩක් නිසා භාවන හැම වෙලාවෙම අජ්ජත්පයි ඉඳලා ගලපීමක් අවශ්‍යයි. නිසා මේ කොටස අපි අයින් කරලා මේ පසිබුදු ජානංශයේ කතාව කපට ඕනේ නැහැ. අපි නිවන් දැක්කන පස්සේ මේක බලන්න කිව්වට අනිවාර්යයෙන් මේක බාධා වෙනවා. ඒ සමතක තියාගෙන අපි පිට පැමිණෙන සෑම බාධාවක්ම අපට ප්‍රගති පරීක්ෂණයක් වෙනවා. ඒකට සූත්‍රය අපිට දීලා තියෙනවා විසඳලා උත්තරය අපි ළඟ තියෙනවා. ආන්න එක විසඳ ගන්න තව කවුරුරි ඕන එහෙනම් ඒ තාක්කල් අපි විමුක්තිය ලබලා නැහැ. දියුණුවක් ලබලා නැහැ. මුලින් නම් එහෙම කරන්න. පහු වෙන පහු වෙනකොට තමන්ගේ විමුක්තිය තමන් තුළින් හොයා ගන්නවා. තමන්ගේම උත්තරේ තමන් තුළින් හොයා ගන්න පුළුවන් නම් ඒක තමයි manussමලෙන් වැඩ ගන්නවා කියන්නේ. ඒව නැත්තම් මොලේට නිඳයි. ලැබිච්ච මේ manussානුභාවයට නිඳයි. එචා අපි මේ බණ අහලා සෝදානම් කරගමු. මේ මනස පැමිණෙන හැම අභියෝගයකින්ම දියුණු කරගෙන පරිණාමය වෙලා හැම බාධකයක්ම සාධකයක් කරගැනීමේ ශක්තිය අපට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉවෙනි ආශිංචනයක් සහිතව දවසේ ධර්ම දේශනාව මත කරනවා. සියලු දිනාටම සනසීමුදා වේවා කියලා. සාදු සාදු සාදු. ඉතින් වෙලාවක් ගන්න පුළුවන්.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 නිපාලපත්ත්‍යා सकल समागमो हो तु यावनि पालकर्त्यम् विना पुण्यकम् मे न मे बालसमागमो सकल समागमो हो तु